සඳහන් කරනවා විශේෂයෙන්ම මෙතනදී වුමනයි මේ ආනාපාන සති කමඨහන පුරුදු පුහුණු කරන විදි කොයි විදිහට දිනු කරගන්න ඕනේද ආනාපාන ධානයේට නැත්නම් මේ භාවනාවට සමවදින එක එක විදිහවල් තියෙනවා ඒ විදිහවල් කොහොම සම්පූර්ණ කරනවද කියන කාරණාව මේ යෝගාවචරයා විසින් මනාව ප්‍රගුණ කරලා තියෙන්න ඕනේ දැනගෙන තියෙන්න ඕනේ. මේ ක්‍රමයෙන් මේ ක්‍රමයෙන් මේ ක්‍රමයෙන් කොහොම කොහොම මම මේක ප්‍රගුණ කරන්නද? ඒ ක්‍රමයේ ලොකු වෙනසක් ලොකු වෙනස්තාවයක් නැහැ. නමුත් එක එක්කෙනාට සමවදින්න නැත්නම් එක එක්කෙනාට මේ ධානයේ සමාධිය හොයාගන්න යම් යම් ක්‍රමවේද අපි දේශනා කළා. එහෙනම් ඒ කරුණු ටික අපි සාකච්ඡා කරලා තියෙනවා. ගණනාව සාකච්ඡා කළා. සීග ගණනාව සාකච්ඡා කළා. ඊට කලින් තව ක්‍රම කීපයක් අපි සාකච්ඡා කරලා තියෙනවා. මෙතන ඒ කාරණාව අපි සිහිපත් කරමු ගණනා අනුබන්ධනා පුසනා තපනා සංලක්ෂණා ආදි වශයෙන් අපි කරුණු සාකච්ඡා කරන්නට යෙදෙන මේ සමවදින්න ඕනේ ආකාරයන් පිළිබඳව. විවට්ටනා පාරිශුද්ධි තේසංච පටිපස්සනා කියන ක්‍රමවේද යටතේ මේ කර්මස්ථානයේ නිර්වාණය ලබා ගන්න තැනට යනකම් දිනු කරන්න කියලා අපි සාකච්ඡා කළා. එහෙනම් මේ ගණනාව අනුබන්ධනාව හා ස්පර්ශ වෙන තැන ස්පර්ශ වෙන තැන හොයාගන්නේ කොහොමද? ගණනාව අනුබන්ධනාව අදිත වශයෙන් මේ ස්පර්ශ වෙන තැන හොයාගන්නේ කොහොමද? එතකොට මේ ස්පර්ශ වෙන තැන හොයාගන්නේ කොහොමද කියලා කියන්නේ මේ මොකක් ගැනද සඳහන් කරන්නේ? ආශ්වාස ප්‍රාශ්වාස කරනකොට අපේ හරියටම නිමිත්ත කොතනද තියෙන්නේ කියන කාරණාව හොයන එක. මේ අපි සාකච්ඡා කරලා තියෙන කරුණු නිමිත්ත තියෙන තැන. අපි සඳහන් කළා දිගනහයක් නම් නාසිකාවේ අග කෙටි නහයක් නම් උඩුතොලේ යම් තැනක මුළු නාසා කුහරේ පුරාම ආශ්වාස ප්‍රාශ්වාස ගැටෙනවා වගේ අපිට දැනෙනවා නමුත් භාග්‍යතුන් වහන්සේ ආරමුණු කරන්න කියලා දේශනා කරලා නැහැ. මුළු නාස්පුහරේම ගැටෙන තැන. තැන හොයාගන්න කියලා දේශනා කළා. නිමිත්ත කොතනද? හොඳට වැඩිපුර ගැටෙන තැනක් තියෙනවා. ඒක හොයන්න බැරි නම් හොයන්න බැරි වුණොත් මොකද්ද දේශනා කළේ? හුස්ම ගන්නේ නැතුව ඉන්න කිව්වා. ටික වෙලාවක් ආස්වාද ප්‍රාස්වාස නොකර ඉන්නවා. ඊට පස්සේ මට එහෙම ඉන්න බෑ හුස්ම ගැනීමේ අවශ්‍යතාවය එනවා. එතකොට ආස්වාස ප්‍රාස්වාස කරනවා. දැන් ආස්වාස ප්‍රාස්වාස නොකර නාසාකුහරේ නිකම්ම තිබුණා. දැන් ආස්වාස කරනකොට මට ආය දැනෙනවා වැඩිපුර වාතය ගැටෙන තැන. ආන් එතන හරියටම තහවුරු කරලා තහවුරු කරලා හොයාගන්න කියලා දේශනා කළා. ඒක තමයි මගේ නිමිත්ත බවට නිමිත්ත බවට පත් වෙන්නේ. ඊළඟට ඒක දිගින් දිගට ප්‍රගුණ කරාම ඉක්මනට නිමිත්ත හොයාගන්න හොයාගන්න පුළුවන් වෙනවා. ඒ කාරණා අපි දැනට සාකච්ඡා කරලා කරලා තියෙන කරුණු මේ අපව ආවර්ජනය කරන්නේ. එතකොට ගණනාව කීවේ ගාන කිරීම. අපි ගණන් කරන ක්‍රමයක් දේශනා කළා. එකයි කියලා ග්‍රහණය කරනවා. එකයි කියලා ප්‍රාශ්වාස කරනවා. ඒ අතර අපි වී මනින උපමාවක් ගත්තා. මේ වී උරේට මනිනකොටත් එකයි කියලා මනිනවා. ආපහු මනින උපකරණ එළියට ගන්නකොටත් එකයි කියලා ගන්නවා. මැනලා දානකොට මොකක් හරි රොඩක් දැක්කොත් ඒකත් එකයි කියලා එකයි කියලාම ඒකත් විසි කරනවා කියලා. එහෙනම් මේ ආස්වාස ප්‍රාස්වාස කරගෙන යන අතරේ එකපාරම අපේ හිත පිටට යනවා. ඊට පස්සේ මම දැනගත්තා නිමිත්තෙන් එළියට ගියා කියලා. එතකොට ඒකත් එකයි කියලා හිතා ගන්නවා එකපාරක් එළියට එකපාරක් පිටට ගියා. ඒ වගේ කරුණු අපි සාකච්ඡා කරන්න යෙදුණා. ඊළඟට ගණනා ක්‍රම දෙකක් තියෙනවා කියලා අපි සඳහන් කළා ගන්ධ ගණනාව සහ සීග ගණනාව. එතකොට ගන්ධ ගණනාව කියලා කියවේ එකයි කියලා ග්‍රහණය කරනවා එකයි කියලා පිට කරනවා. සීග ගණනාව කියලා කියවේ ආස්වාසය ඉවර වෙනකම්ම 1 2 3 4 5 6 කියලා ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනකොටත් 1 2 3 4 5 6 කියලා ප්‍රාශ්වාස කරනවා ප්‍රාශ්වාස කරනකොට 6යි නෙමෙයි 7 වෙන්නත් පුළුවන් ඒකට කමක් නැහැ කියලා අපි සඳහන් කළා ඊළඟට සඳහන් කළා අපි මේ ගණනාව තියනවා වගේම ඊටාම හොඳ සමාධියකට පැමිණීම අනුබන්ධනා කියලා කියනවා. හොඳ සමාධියකට පැමිණීම ගණනාව තුළින් මේ ගණන් නොකරම සමාධියට එන්න පුළුවන් විදිහටම මේක ප්‍රගුණ කරන එකට සඳහන් කළා අනුබන්ධනාවයි කියලා. ඊළඟට පුසනා කියලා කියන්නේ නිමිති පහළ වෙන තැන විශේෂයෙන් පටිභාග නිමිත්ත ඊළඟට තපනා කියලා කියන්නේ ධානයට සමවැදීම හෙවත් අර්පණාවයි. මේ කරුණු සාකච්ඡා කරලා තියෙන නිසා අපි මේ කෙටියෙන් සඳහන් කරන්නේ. සංලක්ෂණා කියලා කියන්නේ විදර්ශනාවයි. සංලක්ෂණාව කියලා කියන්නේ විදර්ශනාවයි. ඊළඟට ධානයට සමවැදිලා ඉන්පසුව විපස්සනාවට යොමු කිරීම සංලක්ෂණාවයි කියලා අපි සාකච්ඡා කළා. විවට්ටනා කියලා කිව්වේ මාර්ගසිත, පාරිශුද්ධ කියලා කිව්වේ ඵලසිත. නේසංච පටිපස්සනා කියවේ ඒ මාර්ගයට ඵලයකට පසුව ප්‍රතිවේක්ෂා ඥාන පහළ වෙනවා කියන කාරණාව. නේසංච පටිපස්සනා කියලා අපි සඳහන් කළා. ඊළඟට පින්නතුනි මේ කරුණු කොයි කොයි ආකාරයෙන් අපි සාකච්ඡා කළාද? නමුත් මේ කරුණු දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න ඉතුරු කරපු කාරණා කීපයක් තියෙනවා. අපි මුල් දේශනාවේ සඳහන් කරලා තියෙනවා. ඉදිරියට සාකච්ඡා වෙන නිසා කෙටියෙන් සඳහන් කරගෙන යමු කියලා. එහෙනම් මෙන්න මේ සඳහන් කරපු මේ නේසංච පටිපස්සනා විවට්ටනා පාරිශුද්ධි වාගේ වචන අපිට විස්තර වශයෙන් සාකච්ඡා කරගන්න ඉතුරු වෙලා තියෙනවා විසුද්ධි මාර්ගයේ. ඒ කාරණා ටික අපි සාකච්ඡා කරමු. ඊළඟට සඳහන් කළා මේ ධානවලට නැත්නම් මේ කාරණාව පැහැදිලි කරනවා මේ 233 කියන ඡේදය විසුද්ධි මාර්ගයේ 233 කියන ඡේදයේ මේ කාරණාව පැහැදිලි කරනවා මේ ධානවලට සමවැදිලා ඉන් පසුව සංලක්කනා විවට්ටනා කියන පියවර වඩන්නේ කොහොමද වඩලා පාරිශුද්ධියටපත් වෙන්නේ කොහොමද කියන කාරණාව එතනින් විස්තර කරගන්න පුළුවන්. ඒ කාරණාව අපි මෙතන සාකච්ඡා කළොත් කොහොමද කියන කාරණාව පැහැදිලි කරන්න මේ ධානය පංච ආකාරයකින් වසී ප්‍රාપ્ત කර ප්‍රගුණ කර නාම රූප ව්‍යවස්ථාපනය කර විපස්සනාව පිහිටවන්න කියලා සඳහන් කරනවා. පංච ආකාරයකින් මේ නාම රූප පිළිබඳව ප්‍රගුණ කරලා විපස්සනාව පිළිහිටවන්න කියලා සඳහන් කරනවා. ඊළඟට පින්නතේ සඳහන් කරනවා මේ නාම රූප වෙන්නේ වෙන් වෙන තරම. මොකද මේ නාම රූප වෙන් වෙන තරම. නාම රූප වෙන් වෙන තරමටම මේක විපස්සනා කරන්න කියලා සඳහන් කරනවා. නාම රූප වෙන්වීම පිළිබඳව අපි මුල් දේශනාවක ටිකක් කරුණු සාකච්ඡා කළා. නාම රූප වෙන් වෙනවා කියලා කියන්නේ කොහොමද කියලා. මේ ආන් ඒ නිසා මේ නාම රූප වෙන් වෙන තරමටම හොඳට හඳුනාගන්න පුළුවන් වෙන තරමටම මේක විදර්ශනා කරන්න කියලා සඳහන් කරනවා. ඒ කොහොමද? ධානයට සමවැදිලා ධානයේම තියෙන විතක්ක, ਵਿਚාර, ප්‍රීතිසුඛ ඒකග්ගතා කියන මේ පහ විතරක් අපි දැනගත්තට මදි. විතක්ක, ਵਿਚාර, ප්‍රීතිසුඛ ඒකාග්‍රතාව. ප්‍රීති සහ සුඛ කියලා කියන්නේ දෙකක්. ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන මේ කාරණා පහ විතරක් දැනගත්තට මදි කියලා සඳහන් කරනවා. ඇයි මේ මදි වෙන්නේ කියලා සඳහන් කරනවා. එතනින් එහාටත් ධානය සම්බන්ධයෙන් තව විස්තර දැනගන්න ඕනේ කියලා පැහැදිලි කරනවා. මෙතනින් එහාට මේ විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන මේ தත්වයන් අවබෝධ කළාට එතනින් එහාට ධානයේ පිළිබඳව දැනගන්න බොහෝ දේවල් තියෙනවා කියලා සඳහන් කරනවා. ඒ කොහොමද? එතකොට තමයි විදර්ශනාව ලැබෙන්නේ කියලා පැහැදිලි කරනවා. ඒ ධානාංග පහ පිළිබඳව දක්ෂයෙක් වෙන තාක් සමතයයි සමාධියයි වැඩෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. සමතයයි සමාධියයි වැඩෙන්නේ නැහැ. මේ ධානාංග පහ පිළිබඳව හොඳ දක්ෂයෙක් වෙන්න ඕනේ. මොන ධානාංග පහදේ විතක්ක, ਵਿਚාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව. ඒ ධානාංග පහ පිළිබඳ හොඳ හොඳ දක්ෂයෙක් බවට පත් වෙන්න කියලා සඳහන් කරනවා. අන්න ඒ සමාධිය උපයෝගී කරගෙන විදර්ශනාව වඩන ක්‍රමය අපි මෙතන ඉඳලා සාකච්ඡා කරමු. ඒ සමාධිය උපයෝගී කරගෙන විදර්ශනාව වඩන ක්‍රමය කොයි විදිහට දියුණු කරගන්නවද කියන කරුණ සාකච්ඡා කරන්න උත්සාහ දරමු. ඒක මෙහෙම සඳහන් කරනවා සෝහි සමාපත්තිතු උට්ටාන සෝහි සමාපත්තිතු උට්ටාය අස්සාස පස්සාසානං සමුදයෝ කරජ කායෝච චිත්තං ചാපි පස්සති මේ සමාපත්තියකින් නැගිටලා එහෙම නැත්නම් සමාපත්තියෙන් නැගිටලා නාම රූප විදර්ශනා ඇහැකින් බලාගෙන ඉන්න සමාපත්තියකින් නැගිටලා නාම රූප විදර්ශනා ඇහැකින් බලාගෙන ඉන්නවා නාම රූප දිහා විදර්ශනා ඇහැකින් බලාගෙන ඉන්නවා එහෙම බලාගෙන ඉද්දි ඉබේම තේරෙන්න පටන් ගන්නවා මොකන්ද මේ නාමය එහෙම නැත්නම් භාවනාමය කොයි ආකාරයෙන්ද භාවනාමය එහෙම නැත්නම් නාම රූප දිහා යම්කිසි විදර්ශනාවකින් බලාගෙන ඉන්නකොට අපිට වැටහෙන්න පටන් ගන්නවා මේ භාවනාමය ඥානය කොහොමද කියන්නේ නාම රූප දිහා විදර්ශනා ඇහැකින් බලාගෙන ඉන්නවා ඒ විදර්ශනා ඇහැකින් නාම රූප දිහා බලාගෙන ඉන්නකොට මේ භාවනාමය ඥාණය සුතමය ඥානය කියලා එකක් තියෙනවා අහලා ලබා ගන්න ඥානය. චින්තාමය ඥානය කියලා තියෙනවා හිතලා ලබා ගන්න එක. භාවනාමය ඥානය කියලා කියන්නේ චින්තාමය ඥානයකට නෙමෙයි. දැන් අපි මේ කාරණාව සාකච්ඡා කළා සමහර කෙනෙක් භාවනා කරනවා කියලා හිතනවා. ඒ කියන්නේ භාවනා කරනවා කියලා හිතනව නෙමෙයි. භාවනාවට වාඩි වෙලා එයා කල්පනා කරනවා. නමුත් ඒක නෙමෙයි භාවනාව කියලා කියන්නේ. ඒක චින්තාමය ක්‍රමයක්. භාවනාමය ඥානය කියලා කියන්නේ ඊට වඩා හුඟක් වෙනස් දෙයක්. ඒ නිසයි මෙතන සඳහන් කරන්නේ මේ විදර්ශනාවකට සමවැදිලා නාම රූප දිහා බලාගෙන ඉන්නකොට භාවනාමය ඥානයක් වැඩිෙන්න පටන් ගන්නවා. ඒක දිනු කරන්න පුළුවන් ද භාවනාමය ඥානයක් කියන එක. ඒක අපිට හිතලා ලබන්න බෑ. භාවනාමය ඥානය කියන එක හිතලා හිතලා ලබන්න බෑ. ඒක මේ භාවනාවේ යෙදලා ඉන්න පුද්ගලයාට ඉබේම ලැබෙන එකක්. ඒක ඉබේ ලැබෙනවා. ඒක ලැබෙනකම්ම භාවනාව කරන්න කරන්න වෙනවා. භාවනාවේ ඥානෙ ඉබේම ලැබෙනවා. ඒක ලැබෙනකම්ම භාවනාව කරන්න වෙනවා. කාරණාව මෙතන සඳහන් කරනවා. මේ ආස්වාස ප්‍රාස්වාසයන්ගේ සමුදය ඒ සමුදයේ සත්‍ය තමයි මේ කරජ කය එහෙම නැත්නම් ශරීරය සහ සිත කියලා කියන්නේ ආස්වාස ප්‍රාස්වාසයන්ගේ සමුදය සමුදයේ සත්‍ය ඒක තමයි මේ කරජ කාය එහෙම නැත්නම් සිත කියලා කියන්නේ යම්සේ මේ මේකට උදාහරණයක් දක්වනවා පින්නතින හැර ලස්සන උදාහරණයක්. අපි අහලා තියෙනවා මයින්හම කියලා එකක්. කොහෙද මයින්හම තියෙන්නේ? කම්මලි. එන සඳහන් කරනවා මෙතන යම්සේ මයින්හම ක්‍රියාත්මක වෙද්දී මයින්හමේ කොටසුත් පුරුෂයාගේ උත්සාහයත් නිසා වාතය සැරිසරනවා නම් මේකෙන් කරන්නේ වාතය ලබා ගන්න එකනේ. එතකොට මයිනහමේ කොටසකුත් මේකට එකතු වෙනවා. පුරුෂයාගේ උත්සාහයකුත් මෙතන තියෙනවා. එක පැත්තක ඉඳලා මයිනහම අදිනකොට තමයි අනිත් පැත්තෙන් එකලි එකලි දිගෑරි දිගෑරි මේකෙන් වාතයේ නිපද වෙවි නිපද වෙවි ලිපට වාතය ඇතුල් වෙනවා. එතකොට ලිප ඇවිලෙනවා. ඒ නිසා ඒක සඳහන් කරනවා මයිනහමේ කොටසුත් පුරුෂයාගේ උත්සාහයත් නිසා වාතයේ සැරිසරනවා නම් ගිනි දල්වනවා නම් කම්මලේ පාවිච්චි කරන මේ උපකරණය පුරුෂයාගේ වෑයමෙන් එයින් වාතය ඉපදවනවා. පුරුෂයාගේ වෑයම නිසාමයි වාතය ඉපදවන්නේ. නමුත් වාතය ඉපදවන වැඩේ පුරුෂයා කරනවද? නෑ. එයා කරන්නේ මයිලහම ක්‍රියාත්මක කරනවා. වාතය මයිලහම තුලින් නිපද වෙනවා. නමුත් වාතය නිපදෙන්න පුරුෂයාගේ උත්සාහය අවශ්‍යයි. එයා මයින්හම ඇද්දේ නැත්නම් ඒක නිකන් තියෙද්දි එකකින් වාතය ආවේ ආවේ නැහැ. අන්න ඒ වගේ මේ කය නිසාත් සිත නිසාත් ආස්වාස ප්‍රාස්වාස කියලා ධර්මතාවයක් පවතිනවා. මේ සිතයි කයයි දෙක නිසා ආස්වාස ප්‍රාස්වාස කියලා ධර්මතාවයක් මේ ලෝකේ පවතිනවා. අන්න ඒ ආස්වාස ප්‍රාස්වාස කියන ධර්මතාවයත් කයත් රූප හැටියටම අපි සඳහන් කරනවා. රූප හැටියටත් සඳහන් කරනවා. සිතයි සිතේ සංප්‍රයුක්ත ධර්මත් අරූප හැටියටත් ව්‍යවස්ථාපනය විය යුතුයි. සිතයි සිතේ සංප්‍රයුක්ත ධර්මයි අරූප හැටියට හිත අපිට පේන්නේ නැහැ. හිතේ උපදින ධර්මතාවයන් අපිට පේන්නේ නැහැ. ආන් ඒ නිසා අරූප හැටියට අරූප හැටියට ව්‍යවස්ථාපනය විය යුතුයි කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා කර්මස්ථානයේ මෙහෙම ඉගෙන ගත්තාම කර්මස්ථානයේ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා තියෙන ආකාරයෙන්ම මනාව ඉගෙන ගත්තාම භාවනා කරද්දී මතක් වෙන්නේ නැහැ. භාවනා කරද්දී ඒක කර්මස්ථානිය මතක් වෙනවද? මෙහෙමයි මෙහෙමයි කර්මස්ථානිය උගන්වලා තියෙන්නේ මේ විදිහටයි භාවනා කරන්න ඕනේ. එහෙම කර්මස්ථානිය මතක් වෙන්න ගියොත් එතන භාවනාවක් වෙන්නේ එතන භාවනාවක් වෙන්නේ නැහැ. හැමෝම චින්තාමය වෙනවා ආපහු. භාවනාමය ඥානයක් වැඩෙන්නේ නැහැ. ඒ නිසා සඳහන් කරනවා ඒක මතක් කරන්නේ නැහැ. එහෙම වුණොත් චින්තාමය ඥානයක් වෙන බව පැහැදිලි කරලා තියෙනවා. නමුත් අපි භාවනාවේදී කරන්නේ හිතම වඩනවා. චින්තාමය වෙන්නේ හිතින්ම ඉපදෙන ඥානයක් භාවනාමය ඥානයක්. ඉබේම ඉපදෙන ඥානයක්. ඒක ඉබේ වෙන දෙයක්. කාටවත් ඒක කරන්න පුළුවන්කමක් කරන්න පුළුවන්කමක් නෑ ඉබේ තියෙනවා. ඒ නිසා සඳහන් කරනවා භාවනා කරන ක්‍රමවේදය. ඒ කොහොමද ඒ භාවනාමය ඥානය ඉබේම උපදවා ගන්නේ? ආන් මේ භාවනාමය ඥානය උපදවා ගන්න හැටි තමයි මෙතනින් අපි මේ සාකච්ඡා කරන්න උත්සාහ දරන්නේ. නැත්තම් අපිට හිතාගන්න ගියොත් මේ භාවනාමය ඥානෙ උපදින්නේ කොහොමද කියලා අපිට හිතාගන්න බෑ. ඒකයි සඳහන් කළේ ඒක ඉබේ වෙන දෙයක්. ඒක කොහොමද වෙන්නේ කියන එක අපි මෙතෙන්දි ටිකක් සාකච්ඡා කරලා බලමු කොහොමද මට භාවනාමය ඥානයක් දිනු වෙන්නේ කියන කාරණාව. ඒ කාරණාව සඳහන් කරනවා මේ භාවනා කරන ක්‍රමවේදය ඉඳගෙන භාවනා කරද්දී හිත සමාධියකටපත් වෙලා ඒ සමාධි නිමිත්ත උඩ ඊතා ඕනෑකමින් සිහිය මෙනෙහි කරමින් ප්‍රගුණ කරමින් යද්දී මේ නාම රූප ඉබේම වෙන් වෙනවා කියලා. කොහොමද ඒ කාරණාව සඳහන් කරන්න කියන්නේ? භාවනාව අරමුණු කරලා නිමිත්ත ලබනවා. අපි නිමිත්ත හොයාගන්නවා මගේ නිමිත්ත කොතනද? නිමිත්ත කියලා කිව්වේ ආස්වාස ප්‍රාස්වාස ගැටෙන ගැටෙන තැන. මේ නිමිත්ත හොයාගෙන ඒ සමාධි නිමිත්ත උඩ සමාධි නිමිත්ත උඩ ඉඳගෙන කියලා කියන්නේ ඒ නිමිත්ත මත ඒ නිමිත්ත අරමුණු කරගෙන නිමිත්ත පාදක කරගෙන. ඊටාම ඕනෑකමින් සිහිය මෙහෙවමින් ප්‍රගුණ කරමින් මේ භාවනාව දියුණු කරගෙන දියුණු කරගෙන ප්‍රගුණ කරගෙන යනකොට මෙන්න මේ නාම රූප කියන ධර්මතාවයන් ඉබේම ඉබේම වෙන් වෙන්න අපිට පටන් ගන්නවා. ඒක ඉබේ වෙන්නේ. ඒක හිතලා කවදාවත් නාම රූප වෙන් කරන්නේ වෙන් කරන්න බෑ මේ නිමිත්ත මත ඊටාම උනන්දුවෙන් කටයුතු කරගෙන කරගෙන යනකොට ඉබේම නාම රූප වෙන් වෙන්න පටන් ගන්නවා. මේක වෙන් වෙන හැටි පැහැදිලි කරන්න බෑ කරගෙනම තමයි හොයන්න වෙන්නේ ඉබේම වෙන් වෙන්න පටන් ගන්නවා. ඊළඟට සඳහන් කරනවා එසේ වෙන් වෙන තෙක් Tamange ඉවසීම තියෙන්න ඕනේ කියලා. අපිට හදිස්සි වුණොත් පුළුවන් ද මේ වැඩේ කරන්නේ? නාම රූප වෙන් වෙන්නේ නැහැ නේ කියලා බොහෝම අදිශයෙන් කලබලෙන් ඔක කරන්න ගියලා කවදාවත් ඒක කරන්න කරන්න බෑ. ඉවසීම තියෙන්න ඕනේ. කවදා හරි දවසක මේ නිමිත්ත මත මේක වඩාගෙන වඩාගෙන වඩාගෙන යනකොට මම සම්පූර්ණයි නම් මට නාම රූප වෙන් වෙන්න වෙන් වෙන්න පටන් ගන්නවා. මගේ කොතන හරි අඩුපාඩුකම් තියෙනවා නම් ටික ටික ටික ටික මගෙන් ඒක ඈතට යයි පස්සේ කාලෙක මට ලැබෙයි සමහර කෙනෙකුට ඉක්මනට නාම රූප වෙන් වෙයි සමහර කෙනෙකුට බොහෝ කාලයක් ගත වෙයි. ඒක එතකොට එක එක්කෙනාගේ දුර්වලතාවයමද? නෑ. අපි කතා කරා නානත්ත් සංඥා නානත්ත් කායා. මේ සංඥා නානත්ත්වයක් තියෙන නිසා එක එක්කෙනාගෙන් එක එක්කෙනාට මේක වෙනස් වෙනස් වෙන්න පුළුවන්. කෙනෙකුට ඉක්මන් වෙනවා කෙනෙකුට කල් යන්න පුළුවන්. ඒ නිසා ඊටාම ඉවසීමක් අවශ්‍යයි කියලා සඳහන් කරනවා. එහෙම ඉවසීමක් නැතුව මේ නාම රූප පේනවද කියලා හිතුවොත් එහෙම මේක දන්නේම නැතුව එහෙම වෙනවා. නාම රූප පේනවද මට දැන් කියලා හිතුනොත් එහෙම එතකොටම ධානයෙන් මිදිලා. පේනවද කියලා හිතිච්ච ගමන් ධානයෙන් මිදිලා ඊට පස්සේ චින්තාමය වෙලා අපි දන්නේම නැහැ. හිතුවොත්. ඒකයි මෙතන ඉවසන්ද කියලා සඳහන් කරන්නේ. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේගේ ක්‍රමයෙන් අපි මිදිලා ඉන්නේ. එහෙම හිතන්න ගත්තොත් භාග්‍යතුන් වහන්සේගේ ක්‍රමයෙන් මිදලා අපේ ක්‍රමයකට යන්න හදන්නේ. හැබැයි අපේ ක්‍රමයකට ගිහිල්ලා කවදාවත් නාම රූප වෙන් කරන්න හම්බ වෙන්නේ හම්බ වෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේගේ ක්‍රමයෙන්මයි යන්න වෙන්නේ. ඉවසගෙන ඉවසීමෙන් ඒ ගමන යන්න සිද්ධ වෙනවා. ආන් ඒ නිසා සඳහන් කරනවා වැරදුනාට පස්සේ පැය ගණන් දවස් ගණන් භාවනා කළත් ප්‍රතිඵලයක් ලැබෙන්නේ ලැබෙන්නේ නැහැ කියලා. මොකද අපේ ක්‍රම වලින් කවදාවත් සංසාරයෙන් එතර යන්න පුළුවන්කමක් නැති නිසා. මෙන්න මෙය මෙන්න මෙතන බොහොම කෙටියෙන් සංක්ෂේපයයි කියලා සිහිපත් කරනවා. විස්තර වශයෙන් පසුව ප්‍රකාශ කරනවා කියලා සඳහන් කරලා නැහැ. ඒක සඳහන් කළේ කොතනද? විසුද්ධි මාර්ගයේ මේක පැහැදිලි කරන තැන සඳහන් කරනවා මෙන්න මෙහි මේ සංක්ෂේපයයි මේ කාරණාවේ සංක්ෂේපයයි කියලා. මේ ඵලය හොයාගන්න එක නැත්නම් නාම රූප වෙන් වෙන්න යන්නේ හොයාගන්න ක්‍රමේ සංක්ෂේපයයි. කෙටිම ක්‍රමයයි කියලා සඳහන් කරලා තියෙනවා. මම සඳහන් කරන්නේ ධර්ම ගන්තයේ එහෙම සඳහන් කරලා තියෙනවා මේක තමයි කෙටිම ක්‍රමය. මේ කාරණාව පැහැදිලි කරලා තියෙන ඊටාම කෙටියෙන්. ඒ කෙටියෙන් පැහැදිලි කරලා තියෙන බව විසුද්ධි මාර්ගයේ සඳහන් කරනවා. මේක සඳහන් කිරුවේ මේ කෙටියෙන් කියලා. නමුත් එතන ලියලා නැහැ තව තැනක මේක විස්තර වශයෙන් ප්‍රකාශ කරනවා එතන බලන්න කියලා කොතනවත් ලියලා ලියලා නැහැ. මේක සංක්ෂේපයයි කියලා විතරක් ලියලා තියෙනවා. ඉතින් එතනින් එහාට සාකච්ඡා කරන්න භාග්‍යතුන් වහන්සේගේ වචනේ කොහොම දේශනා කළාද කියලා සඳහන් කරලා නැහැ. නමුත් අපිට ඊළඟට අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන කොටසේදී එහෙම නැත්නම් පටිසම්භිදා මග්ගපාළියේදී මෙතෙන්ට උත්තරයක් අපිට හම්බ වෙන්න හම්බ වෙන්න පුළුවන්. අපි එදාට බලමු හැමුණොත් මේ එදා කෙටියෙන් සඳහන් කරපු තැනට තියෙන උත්තරයයි කියලා එතන අපිට සාකච්ඡා කරන්න පුළුවන් වෙයි. ඊළඟට පින්නතනේ සඳහන් කරනවා අර අපි මුලින් ගත්ත මයිනහමේ උපමාවම නැවත වතාවක් මේ මයිනහම වගේ තමයි මේ කය. අපේ කය මයිනහම වගේ. පුරුෂයාගේ වෑයම වගේ සිත. මයිනහම වගේ කය පුරුෂයාගේ වෑයම වගේ සිත. ඇයි එහෙම සඳහන් කරන්නේ? හිතෙන් තමයි හුස්ම ගන්නෙ. හුස්ම ගන්නෙ හිතෙන්. අපි කාටවත් හිතෙන හුස්ම ගන්න හිතෙන් නෙමෙයි කියලා. අපි හුස්ම ගන්න බවක් අපි දන්නේ නැහැ. ඒ කියන්නේ මේ කය ක්‍රියාත්මක කරලා මම හුස්ම ගත්තේ හුස්ම ගත්තේ නැහැ. එහෙනම් ඒ ආස්වාස ප්‍රාස්වාස ඉබේම සිද්ධ වුණා. කය ක්‍රියාත්මක කරලා කරනවා නම් අපිට නිදාගන්න හම්බ වෙන්නේ නැහැ. මොකද නිින්ද ගත්ත ගමන් නිින්ද ගියපු ගමන් උස්ම ගන්න බැරුව යන හැමෝම. එහෙනම් අපි නිදාගත්තට හිත නිදාගෙන හිත නිදාගෙන නැහැ. ඒ නිසා සඳහන් කරනවා මයින්හම පුද්ගලයාගේ කය. එතකොට හිත පුරුෂයාගේ ශක්තියයි. හිත පුරුෂයාගේ ශක්තියයි මයින්හම පුද්ගලයාගේ කයයි. එතන සඳහන් කළයි. පින්නතනේ මෙන්න මේ කාරණාව ටීකාවේ පැහැදිලි කරලා තියෙනවා මෙන්න මේ විදිහට. එතකොට මේ කාරණා ටික සඳහන් වෙන්නේ ටීකාවේ. විසුද්ධි මාර්ගෙත් නෙමෙයි විසුද්ධි මාර්ග අට කතාවෙත් නෙමෙයි ටීකාවේ එහෙම පැහැදිලි කරන්නේ. මෙන්න මේ ප්‍රත්‍ය පෙනෙන කමින්ම ඉන්නවා. ප්‍රත්‍ය පෙනෙන කමින්ම ඉන්නවා. මේ ටීකාවේ සඳහන් වෙන කාරණාව. එහෙම නැත්නම් පරිේෂණය කරනවා කියලා සඳහන් කරනවා. ප්‍රත්‍ය පෙනෙනකම් ඉන්නවා. එහෙම නැත්නම් පරිේෂණය කරනවා කියන එක. අවිද්‍යා සමුදය රූප සමුදය යනුවෙන් පටිසම්භිදාවේ කියලා තියෙන්නේ මේ කාරණාවයි කියලා සඳහන් කරනවා. අවිද්‍යා සමුදය රූප සමුදය පටිසම්භිදාවේ සඳහන් කරනවා එහෙම. මෙන්න මේ පංචස්කන්ධය 50 ආකාරයකට දැන් අවිජ්ජා සමුදය කියලා අපි සඳහන් කළා. සමුදය මේ කාරණාව ආකාර 50කට උදය සහ වැය අපි කියන්නේ උදයව්‍ය කියලා. උදය සහ වැය වශයෙන් ආකාර 50කට දැනගත යුතුයි කියලා සඳහන් කරනවා. උදය සහ වැය ආකාර 50 ආකාරයක් තියෙනවා. උදයව්‍ය උදය කියන කැලේ 25යි වැය කියන කොටසේ 25යි. ඒ නිසා මේ උදය වැය කියන එක ආකාර 50කින් 50කින් විස්තර කරලා තියෙනවා. ඇතැම් විට කෙනෙකුට මේක ඊටාම සංකීර්ණ වෙන්න පුළුවන්. නමුත් භාවනාවේ යෙදෙන කෙනෙකුට මේකේ කිසිම සංකීර්ණ බවක් දැනෙන්නේ දැනෙන්නේ නැහැ. උදය සහ වැය වශයෙන් මේ වෙන් වෙන ක්‍රමය භාවනාවේ යෙදෙන කෙනෙකුට නම් කිසිම කිසිම අපහසුතාවයක් දැනෙන්නේ නැහැ. නමුත් මේක මේ 50 ආකාරයකට පැහැදිලි කරලා තියෙන්නේ කොහොමද? පිළිතුර අපි මුලිනුත් මේ දේශනා මාලාවේ කොටසක් අපි සඳහන් කළා මේ ආහාර සූත්‍රයෙන් ආහාර සූත්‍රයෙන් අපි දැනගමු කියලා. එහෙනම් 50 ආකාරයකින් උදේ සහ වැය කොහොමද වෙන් වෙන්නේ කියන කාරණාව ආහාර සූත්‍රයේ උදයව්‍ය ඥානය පැහැදිලි කරන තැන්වල විස්තර කරලා තියෙනවා. අපි දැන් ආහාර සූත්‍රේ පරිහරණය කරනවමනේ මේකට. ඒ නිසා මේ උදේ සහ වැය වශයෙන් 50 ආකාරයට බෙදෙන්නේ කොහොමද කියන කාරණාව අපි ආහාර සූත්‍රයෙන්ම බලමු. එහෙම නැත්නම් දේශනා ගණනාවකට මේ උදේ සහ වැය වෙන් කරන්න කාලය ගත කරන්න ඕනේ. ඒ නිසා ආහාර සූත්‍රේ පරිහරණය කරන නිසා ආහාර සූත්‍රේ කෙටියෙන් සාකච්ඡා කරලත් මදි නිසා අපි දේශනාවට සවන් දෙනකොටම මේ කාරණාවත් निराකරණය කරගමු මේ භාවනාව සම්පූර්ණ කරන්න ආහාර සූත්‍රයේ මනාව ප්‍රගුණ කරගන්න එක අත්‍යවශ්‍යමයි. හිඳ ආහාර සූත්‍රයෙන්ම ඒ කාරණාවත් අපි බලමු 50 ආකාරයකට බෙදෙනවා කියන කාරණාව විතරක් අපි මෙතන සඳහන් කරලා තියෙමු. ඒක සඳහන් කරනවා කෙනෙකුට සංකීර්ණයි. නමුත් භාවනාවේ යෙදෙන කෙනාට එහි සංකීර්ණතාවයක් ඇත්තේම ඇත්තේම නෑ. භාවනාවේ යෙදෙනවා නම් සංකීර්ණ නෑ. මොකද මේ සංකීර්ණ දේවල් සංකීර්ණ නොවන විදිහට වැටහෙන්නේ භාවනාවෙන් විතරයි. මේ ලෝකේ තියෙන අතිශයින්ම සංකීර්ණයි කියලා හිතන දේවල් නෑ ඒවා සංකීර්ණ නෑ කියලා වැටහෙන්නේ භාවනාවෙන් විතරයි. භාවනාමය ඥානයකින් විතරයි ඒක තේරුම් ගන්න පුළුවන්කම තියෙන චින්තාමය ඥානයකින්වත් වෙනත් සිතුවිලි මාත්‍රයකින්වත් ඒක තේරුම් ගන්න එක අපහසුයි. ඒ නිසා මේ කාරණාව ඒ ආකාරයෙන් ප්‍රගුණ කරගන්න අපි ආහාර සූත්‍රයෙන් උත්සාහයක් දරමු. අපි සඳහන් කළා මේ ශුන්්‍යත ශුන්්‍යතතාවයට භාග්‍යතුන් වහන්සේ සමවදිනවා කියලා. එහෙනම් මේ සමාධියට සමවැදෙන අරිහත් බවට සමවදින ආකාර තුනක්. ඒක තමයි සමාපත්තියට සමවදින ක්‍රම තුන. අනිත්‍ය අනිත්‍ය මෙනෙහි කරලා සමාපත්තියට සමවදිනවා. දුක්ඛ මෙනෙහි කරලා සමාපත්තියට සමවදින්න පුළුවන්. අනාත්මය මෙනෙහි කරලා සමාපත්තියට සමවදින්න පුළුවන්. අන්න ඒ ක්‍රම තුන අතර අනාත්මය මෙනෙහි කරලා සමාපත්තියට සමවදින එකට තමයි මෙන්න මේ ශුන්්‍යතතාවය කියලා සඳහන් කරන්නේ. අනාත්මය මෙනෙහි කරලා සමවදිනවා. ශුන්්‍යත කියන කාරණාව. මේකේ ශුන්්‍යත කියන වචනේ තේරුම නොදන්න නිසා කාරණාව තේරුම් ගන්න බැරි වෙයි කියලයි සඳහන් කළේ. අනාත්මය සමග මෙනෙහි කරලා සමවදින එකට කියනවා ශුන්්‍යතතාවය කියලා. ඊළඟට පින්නතුනේ මේ උදය වැය වශයෙන් පංචස්කන්ධයේ ඇතිවීම වශයෙන් ප්‍රභේද 25යි නැතිවීම වශයෙන් ප්‍රභේද 25ක් වශයෙන් වැටහෙන්නේ කෙසේද යන්න ආහාර සූත්‍රයේ සාකච්ඡා කරමු කියලා අපි සඳහන් කළා. ඒ නිසා අපි ඒ කැලේ ඉතුරු කරලා දේශනාව ඉදිරියට පවත්වාගෙන යමු. මෙතන එහෙම සඳහන් කරනකොට සඳහන් කරනවා කංකං විතරති. මොකද මේ කංකං විතරති කියලා කියන්නේ? සැකතෙන් සැකතෙන් දුරු කිරීම. කංකං විතරති. සැකතෙන් දුරු කිරීම. ධර්ම ශ්‍රවණය කරනකොට ලැබෙන ආනිසංස පහක් අතර කංකං විතරති කියන ආනිසංසයේ සඳහන් කරනවා සැක ඇති තැන් දිනුක නැතන් නැති කරගන්න පුළුවන්. ඒ අවබෝධය ලබන්න පුළුවන් කංකං විතරති. මෙතන පින්නසේ සඳහන් කරනවා ඒවං නාම රූපං වවක්ක පෙත්වා තස්ස පච්චයන් පරියේ සන්තෝච තං දිස්වා තීසුපි අද්දාසු නාම රූපස්ස පවත්තින් ආරබ්බ කංකං විතරති මොකක්ද මේ සඳහන් කරන්නේ අතීත අනාගත වර්තමාන කියන මේ අධධාන තුන තුල නාම රූප පිළිබඳව සැකය දුරු කරනවා. එහෙම සැක දුරු කරලා කාංකා විතරණ විසුද්ධියෙන් පසුව තමයි මෙන්න මේ විදර්ශනා ඥාන පහළ වෙන්නේ. කාංකා විතරණ විසුද්ධියෙන් පසුව තමයි විදර්ශනා ඥාන පහළ වෙන්න පටන් ගන්නේ. එහෙනම් අපි කලින් සාකච්ඡා කළා විදර්ශනා ඥානයකින් බලාගෙන ඉන්න කෙනාට නාම රූප වෙන් වෙනවා පේනවා කියලා. එහෙනම් මේ කාංකා විතරනේ විසුද්ධියෙන් පස්සේ තමයි මේ විදර්ශනා ඥාන පහළ වෙන්න පටන් ගන්නේ. එතකොට කාංකා විතරනේ විසුද්ධිය. කියන්නේ මේ පටිච්ච සමුප්පාදය වැටහෙනවා කියන එක. කාංකා විතරනේ විසුද්ධිය කියලා කියන්නේ පටිච්ච සමුප්පාදය හරියටම වැටහෙනවා කියන එක. කාංකා විතරනේ විසුද්ධිය. එතකොට මේ කාංකා විතරනේ සැකය දුරු කරනවා කියන එක පැහැදිලි කරනවා ආකාර 16කට. සැකය දුරු කරනවා කියන එක ආකාර 16කින් පැහැදිලි කරනවා. එතන සඳහන් කරනවා සෝලස වත්තුකං විතිකිච්ඡා. පිනතනේ සඳහන් කරන්නේ විතිකිච්ඡාව කියන එක නීවරණ සම්බන්ධයෙන් වත්තු 8යි. විතිකිච්ඡාව. අපි අහලා තියෙන විතිකිච්ඡාව කියන නීවරණයක් තියෙනවා. ඒක සම්බන්ධයෙන් වස්තු 8ක් සඳහන් කරනවා. මොකද විතිකිච්ඡාව සම්බන්ධ වස්තු 8. බුද්ධ ආදී 8 තැන පිළිබඳව සැකය කියලා අපි සඳහන් කරන්නේ. මේ විතිකිච්ඡාව කියලා කියන්නේ සැකය. ඒ මේ අපේ එදිනෙදා කටයුතු පිළිබඳව තියෙන සැකය නෙමෙයි. බුද්ධ ආදී 8 තැන පිළිබඳව තියෙන සැකය. බුද්ධ රත්නය පිළිබඳව සැකය. ධර්ම රත්නයේ පිළිබඳව සැකය. ආර්ය මහා සංඝ රත්නයේ පිළිබඳව ඇති වෙන සැකය. ඊළඟට අතීත භවයේ පිළිබඳව ඇති වෙන සැකය. අනාගත භවයේ පිළිබඳව ඇති වෙන සැකය. පටිච්ච සමුප්පාදයේ පිළිබඳව ඇති වෙන සැකය. අතීත අනාගත භවයේ පිළිබඳව ඇති වෙන සැකය ආදී වශයෙන් මේ காரணා 8ක් සඳහන් කරනවා. ඒක තමයි මෙතන මේ වත්තු 8යි කියලා සඳහන් කරන්නේ. නමුත් මෙතන මේ භව තුනක් සම්බන්ධයෙන් 16 ආකාරයක ප්‍රභේදයක් සඳහන් කරනවා. භව තුනක් පිළිබඳව ආකාර 16ක ප්‍රභේදයක් සඳහන් කරලා තියෙනවා. සංයුත්ත නිකායේ පටිච්ච පච්චේ සූත්‍රයේ ආංගේ කාරණාව මෙන්න මෙහෙම සඳහන් කරලා තියෙනවා. යතෝකෝ භික්කවේ අරිය ශාවකස්ස අයංච පටිච්ච සමුප්පාදෝ ඉමේච පටිච්ච සමුප්පන්නා ධම්මා භික්ෂූනි යම් වෙලාවක ආර්ය ශ්‍රාවකයන් වහන්සේට මේ පටිච්ච සමුප්පාදයයි මේ පටිච්ච සමුප්පාදයෙන් ඉපදුන ධර්මතායි කියලා වෙන් වෙලා සඳහන් කරනවා යථා භූතං සම්මජ්ජඤ්ඤාය සුවිත්තා හොಂತಿ යථා භූත ඥානයේ මනාකොට සම්‍යක් ප්‍රඥාවෙන් සම්‍යක් ප්‍රඥාවෙන් කියලා කියන්නේ යහපත් ප්‍රඥාවෙන් යථා භූත ඥානයේ මනාකොට යහපත් ප්‍රඥාවෙන් දකිනා ලද වෙයිද යහපත් ප්‍රඥාවෙන් යථා භූත ඥානය මනාකොට දකිනා ලද වෙයිද සෝ සෝවත පුබ්බං තංවා පට්ඨා විස්සති పూర్වාන්තයේ කෙරෙහි සිත මෙහෙයනවත් పూర్වාන්තයේ කෙරෙහි පවතින සැක පහ සැක පහක් තියෙනවා සඳහන් කරනවා පූර්වාන්තයේ කෙරෙහි පවතින සැක පහක් තියෙනවා කියලා. පූර්වාන්තයේ කෙරෙහි සිට මෙහෙයවනකොට පූර්වාන්තයේ කෙරෙහි ඇතිවෙන සැක පහක් තියෙනවා කියලා. එතකොට මොකද්ද පූර්වාන්තයේ කෙරෙහි පවතින සැක පහ කියලා සඳහන් කරනවා. අහෝසින් අහෝසින්නු කෝ අහං පට්ඨා විසති මම අතීතයේ සිටියාද සැකයක් ඇති වෙනවා. පූර්වාන්තයේ පිළිබඳව. පෙර මම අතීතයේ සිටියාද කියලා පළමු සැකය ඇති වෙනවා. දෙවෙනි සැකය ඇති වෙනවා නනුකෝ අහෝසි අතීත මද්ධානම් මම අතීතයේ සිටියේ නැද්ද කියලා పూర్වය පිළිබඳව ආපහු ආපහු සැකයක් ඇති වෙනවා. මම අතීතයේ සිටියාද එහෙම නැත්නම් මම අතීතයේ සිටියේ නැද්ද කින්නකෝ අහෝසි අතීත මද්ධානම් අතීතයේ කවරෙක් විදිහට හිටියාද හිටියානම් මම අතීතයේ කවුරු වෙලා හිටියද කතන්නකෝ අහෝසින් අතීත මද්ධානම් කෙසේ මම අතීතයේ සිටියේද කිං හුත්වා කිං අහෝසි කවරෙක් හැටියට ඉඳලා කවරෙක් වුණාද මේ තමයි పూర్වයේ පිළිබඳව ඇති වෙන සැක සැක පහ මේ ආකාරයෙන් අතීතයේ පිළිබඳව ආකාර ගණනාවකින් සැකමතු වෙනවා කියලා සඳහන් කරනවා මුලින් කරුණු පහක් සඳහන් කළාට ආකාර ගණනාවකින් ඇත සැක සැකමතු වෙනවා අන්න ඒ සැකයන් මෙන්න මේ කාංකා විතරණ විසුද්ධියෙන් දුර වෙනවා එතකොට කාංකා විතරණිකේ සැක දුරු වෙනවා. දැන් එතකොට අතීතයේ පිළිබඳව పూర్වයේ පිළිබඳව සැක පහක් තියෙනවා. කාංකා විතරණ විසුද්ධිය තුළින් මෙන්න මේ සැක පහම සැක පහම දුරු වෙනවා කියලා සඳහන් කරනවා. ඊට අමතරව අනාගත භවයේ පිළිබඳව සැක පහළ වෙන්න පුළුවන්. දැන් අතීතයේ පිළිබඳවයි ඒ සැක තිබ්බේ. අනාගතයේ පිළිබඳව ඉස්සරහට ඉස්සරහ පිළිබඳව සැක පහළ වෙන්න පුළුවන් නේ. කොහොම සැක පහළ වෙයිද? භවිෂාමීතිකෝ අහං අනාගත මද්දානං මම අනාගතයේ ඉන්නවද? මම අනාගතයේ උපදීද කොහෙවත්? මං අනාගතයේ ඉඳීද? අපිට සැකයක් එන්න පුළුවන්. අනාගතේ මම ඉන්නේ එකක් නැද්ද? මම අනාගතේ ඉන්නවද? මින් මතුවටත් මං උපදිනවද? නැත්තම් මින් මතුවට මං උපදින එකක් නැද්ද? ඊළඟට මට ඊළඟ ජීවිතයක් ලැබෙයිද? මට ඊළඟට ජීවිතයක් ලැබෙයිද? මම කවරෙක් වෙයිද? අනාගතේ මම කවරෙක් වෙයිද? කෙසේ ආහාර පාන මම ලබයිද? මට ආහාර පාන කොයි කොයි විදිහට ලැබෙයිද? කෙසේ වෙයිද? ආහාර පාන කොයි කොයි විදිහට ලබයිද? ඒක කෙසේ වෙයිද? සඳහන් කරනවා මොන වගේ gedarak කොයි වගේ බිරිඳක් කොයි වගේ සැමියෙක් කොයි වගේ දරුවන් කොයි වගේ ඥාතීන් මට ලැබෙයිද අනාගතය පිළිබඳ ඇති වෙන සැක ගොඩක් එතකොට මේ සැක අපි ඕන කෙනෙකුට ඇති මේ සැක අපි ඕන කෙනෙකුට ඇති වෙනවා මං අනාගතයේ උපදීද කොහේ උපදීද කොහොම වෙයිද කවුරු හම්බ වෙයිද? කොහොම ගෙවල් දොරවල් ලැබෙයිද? කොහොම ජීවත් වෙයිද? ලැබෙන බිරිඳ කොහොම වෙයිද? ලැබෙන සැමියා කොහොම වෙයිද? මේ ජීවිතේමත් ඒක ඇති වෙනවන්නේ. දරුවෝ ලැබෙයිද? ඒගොල්ලෝ කොයි වාගේ අය වෙයිද? මේ වාගේ සැක ගොඩක් අනාගතය පිළිබඳව අනාගතය පිළිබඳව ඇති වෙනවා. මෙන්න මේ අනාගත භවයේ සැක දුරු වෙනවා. මොනවා නිසාද දුරු වෙන්නේ? කාංකා විතරණි විසුද්ධිය නිසා අනාගත භවයේ සැක දුරු වෙනවා. වර්තමාන භවයේ සැක තියෙනවා. ඒ කියන්නේ මේ ජීවිතේ. මේ වර්තමාන භවයේ පවතින භවයේ සැක තියෙනවා. මොන වගේ සැක තියෙයිද පවතින භවයේ? ඒතරහිවා පච්චුප්පන්නං අද්දානං අජ්ජත්තං කණං කති භවිස්සති. කණං කති භවිස්සති කියලා කිව්වේ ඒකයි. මම කියලා කෙනෙක් ඉන්නවද? එතකොට මේ ලෝකේ මම කියලා කෙනෙක් ඉන්නවද? මේ සමහර ධර්ම කාරණා පැටලිච්චාම අපිට එහෙම හිතෙනවා මම කියලා කෙනෙක් ලෝකේ ඉන්නවද? බුදුරජාණන් වහන්සේගේ දේශනාවත් එක්ක හරියටම කල්පනා කරලා බැලුවොත් මම කියලා කෙනෙක් ලෝකේ ඉන්නවද? වර්තමාන භවයේ පිළිබඳව ඇති වෙන එක සැකයක්. එහෙම කෙනෙක් නැද්ද? මම කියලා කෙනෙක් ඉන්නවද? එහෙම කෙනෙක් නැද්ද? මම කවුද? මම කොහොමද? මම කොහෙන්ද? මම කොහොම ආවද? මම කොහෙම යනවද? නැත්නම් මම කොහෙන් ආවේද? මම කොහේ යන්නේද? වර්තමාන භවයේ පිළිබඳව එහෙම සැක එහෙම සැක උපදිනවා. මෙන්න මේ විදිහට වත්මන් භවයේ පිළිබඳව සැකමතු වෙනවා කියලා සඳහන් කරනවා ප්‍රභේද හයක් අතීතයට පහක් අනාගතයට පහක් වර්තමානයට මෙසේ ප්‍රභේද 16ක් ඇති වෙනවා මේ ප්‍රභේද 16 විතිකිච්ඡාවක් මේ ප්‍රභේද 16න් ඇති වෙන මේ විතිකිච්ඡාව දුරු වෙන්න නම් මෙන්න මේ නාම රූප ව්‍යවස්ථාපනය වෙන්න ඕනේ කියලා සඳහන් කරනවා මොකක් තුලින්ද කාංකා විතරණ විසුද්ධිය විසුද්ධිය තුලින් එහෙම ව්‍යවස්ථාපනය වුණාම එහෙම වුණාටම මදි. මේ ටික මෙහෙම වෙන් වුණාටම පැහැදිලි වුණාටම මදි. ditthi visuddhiයේදී මේ නාම රූප වෙන් වෙන්න පටන් ගන්නවා. කාංකා විතරණ විසුද්ධියෙන් මේක අපි දකිනවා සැක දුරු කරගන්නවා. ditthi visuddhiයේදී දිට්ඨි විසුද්ධියේදී තමයි මේ නාම රූප වෙන් වෙන්න පටන් ගන්නවා. දිට්ඨි. එහෙනම් කාංකා විතරණ විසුද්ධි, දිට්ඨි විසුද්ධි. නාම රූප වෙන් වෙන්න පටන් ගන්න එතකොට. ඒ අතරත් සීල විසුද්ධිය මුලින්ම අවශ්‍යයි කියලා සඳහන් කරනවා. මේ විසුද්ධීන් අතර සප්ත විසුද්ධියක් තියෙනවනේ. මේ විසුද්ධීන් අතර මේ සියල්ලටම කලින් තියෙන්න ඕනේ විසුද්ධිය සීල විසුද්ධියයි. එය අසම්පූර්ණ නම් මේ එකක්වත් සම්පූර්ණ කරන්න පස්සේ හම්බ වෙන්නේ නෑ සීල විසුද්ධිය සම්පූර්ණ කරන්න ඕනේ. එහෙමනම් තිසරණ සමාදන් වෙලා තමන් නිවන් උදෙසා සමාදන් වෙන සීලය කරුණු 8කින් සම්පූර්ණ වෙන්න ඕනේ කියලා සඳහන් කරනවා. තිසරණ සමාදන් වෙලා නිවන් උදෙසා සමාදන් වෙන සීලය අපි හරියටම සම්පූර්ණ කරන්න සම්පූර්ණ කරන්න ඕනේ. කරුණු 8කින් සම්පූර්ණ කරනවා කියලා කිව්වේ. අපි සඳහන් කරලා තියෙනවා අඛණ්ඩ, අච්චිද්‍ර, ආදී වශයෙන් අපි මේක සාකච්ඡා කරලා තිනවා අකණ්ඩ අච්චිද්‍ර අකම්මාස සුදුරෙද්දක් උපමාවට අරගෙන කරපු දේශනාවක් සුදුරෙද්දක් තියෙනවා ඊටාම හොඳයි ඊටාම හොඳයි කෙරවලින් ටිකක් ඉරිලා අපි මේ කරුණු සාකච්ඡා කළා කෙරවලින් ටිකක් ඉරිලා ඊටාම හොඳයි නමුත් කෙරවලින් ඉරුනේ නැත්තම් තවත් හොඳයි එහෙනම් මම සමාදන් වෙලා තියෙන සීලය චූටි බලුද්දක් වෙලා තියෙනවා. එක්ක මේ කතා කරන්න ගිහිල්ලා අල්ලාහ් සල්ලාපේ කියලා එතනදී තිස් කතාවි කොහේ හරි තැනක පැටලිලා සීල් හොඳට ආරක්ෂා කරගෙන ආවා. චූටි බලුද්දක් කරගත්තා. සමහරලාට සුදුරෙද්ද කොහෙන්වත් ඉරිලා නැහැ. ඔක්කොම හොඳයි. මැද්ද චූටි පැල්ලමක් තියෙනවා. චූටි පැල්ලමක් තියෙනවා. වැඩකට ගන්න බැරිකමක් නැහැ. නමුත් මේ පැල්ලමත් නොතිබ්බනම් තේන වටිනාකම කියලා ලිමක් කරන්න බෑ. සමහර සුදුරෙද්දක නිකන් චූටි චූටි පැල්ලම් ගොඩාක් වෙදීගෙන ගිහිල්ලා තියෙනවා. සිල්පද බිඳිලා නැහැ. සිල්පද බිඳිලා නැහැ. නමුත් පුංචි පුංචි paludu වීම සිද්ධ වෙලා. හරියටම සීලය ඉන්නවා කියන සිහියෙන් හිටපු නැති නිසා. එහෙම නොවුනනම් මෙලෙදි කළා හරියට වටිනවා. මෙන්න මේ වගේ නිවන් උදෙසා ආර්ය ශ්‍රාවකයා සමාදන් වෙච්ච සීලය අතිපිච්චිතුයි. කරුණු 8කින් කරුණු 8කින් සම්පූර්ණයි මේ සීලය කියලා සඳහන් කළේ ඒකයි. විශාක උපසත සූත්‍රයේ මේක මනාව පැහැදිලි කරලා පැහැදිලි කරලා තියෙනවා. ඊළඟට අපි හරියටම සීලේ පිළිපිටියා නම් පිළිතුර අපි පොරොන්දු වෙනවා බොරු කියන්නේ නැහැ කියලා. මේ උදාහරණයක්. නමුත් මගේ කය වෙනුවෙන් මම බොරු කියනවා. කය වෙනුවෙන් බොරු කියනවා. කවුරු හරි මට ගහනවා. තාත්තා ගහනවා නැත්නම් අම්මා ගහනවා. මට රිදෙනවා. ඇඟට රිදෙනවා. දැන් කය රිදෙන හින්දා බොරුවක් කියලා බේරෙන්න ඕනේ. එහෙනම් මම බොරුවක් කියනවා කය වෙනුවෙන්. ළමයි වෙනුවෙන් බොරු කියනවා. ළමයින්ගේ ආත්ම ගෞරවය ආරක්ෂා කරගන්න නිසා ළමයි සමාජයේ උසස් තැනකට ගෙනියන්න ඕන නිසා ළමයි ලොකු පාසලකට දාගන්න ඕන වෙන නිසා ළමයි වෙනුවෙන් බොරු කියනවා. අම්මා වෙනුවෙන් බොරු කියන්න වෙනවා. තාත්තා වෙනුවෙන් බොරු කියන්න වෙනවා. සමහරලාට ඊටාම කුළුපග වෙච්ච ස්වාමීන් වහන්සේ කෙනෙක් කවුරු හරි උන්වහන්සේ ගැන චූටි පළුද්දක් සාකච්ඡා කරනවා. ඇත්තටම පළුද්දක් තියෙනවා. ඒ වුණාට මම කැමති නෑ උන්වහන්සේට කවුරුවත් එහෙම විවේචනය කරනවට. උන්වහන්සේ ආරක්ෂා කරගන්න මම උන්වහන්සේ වෙනුවෙන් බොරු කියනවා. මේ වාගේ සමාජයේ ජීවත් වෙනකොට කල්පනා කරලා බලහම අපිට බොරු කියන්න වෙන අවස්ථාවම අවස්ථාවම හරියට එනවා මේ එකක්වත් මං වෙනුවෙන්ද? මං වෙනුවෙන් නෙමෙයි මේ එකක්වත් අනුන් වෙනුවෙන්. හැබැයි ආර්ය ශ්‍රාවකයා තමන් වෙනුවෙන්වත් තමන්ගේ කය වෙනුවෙන්වත් අංගපසංග වෙනුවෙන්වත් වස්තුව වෙනුවෙන්වත්, දූදරුව වෙනුවෙන්වත්, හිතවතුන් වෙනුවෙන්වත් ආර්ය ශ්‍රාවකයා බොරුවක් කියන්නේ බොරුවක් කියන්නේ නැහැ. එහෙනම් මේ සීල විසුද්ධිය කියනකොට මේ කරුණ ඔක්කොම මතුවලා එන්න ඕනේ. දිවි හිමියෙන් කියලා පොරොන්දු වෙච්චාම ඔහොම නෙමෙයි. ඉතින් තමන්ගේ ජීවිතේ ගියත් බොරු කියන්නේ නැහැ කියලානේ දිවි හිමියෙන් කියලා කියන්නේ. එහෙනම් මේ සීල විසුද්ධිය කොහොම පිරිසිදු කරන්න වෙයිද කියන කාරණාවට එන්න ඕන ඒ කාරණාවයි මෙතන සඳහන් කරන්නේ. අන්න එහෙම සම්පූර්ණ කරගත්ත සීලයට කියනවා විසුද්ධිය කියලා. සීල විසුද්ධියෙන් යුක්තයි. අතිශයින්ම පාරිශුද්ධයි ඒ සීලය. සීල විසුද්ධිය. මෙන්න මේ සීල විසුද්ධිය මත පිහිටලා වෑයම් කරද්දී තමයි චිත්ත විසුද්ධිය හම්බ වෙන්නේ. තාව පිරිසිදු සිතක් හම්බ වෙන්නේ මනාව සිල් මත කටයුතු කිරීම තුළ චිත්ත විසුද්ධිය හම්බ වෙනවා. අන්න ඒ චිත්ත විසුද්ධිය තමයි වෙනතුනේ අපි මේ කතා කරන ආනාපාන සති සමාධිය. මේ ආනාපාන සති සමාධිය කියන්නේ ඒ චිත්ත චිත්ත විසුද්ධිය. එතකොට චිත්ත විසුද්ධිය හම්බ වෙන්නේ නැහැ සීල විසුද්ධිය නැත්තම්. එහෙනම් ආනාපාන සතියට වාඩි වෙන්න ඕනේ නැහැ සීල් පිරිසිදු නැත්තම්. නිකම් බොරු වෑයමක් දරනවා විතරයි. වැඩෙන්නෙම නැත්තම් දියුණු වෙන්නෙම නැත්තම් නිමිත්ත හොයාගෙන ඉස්සරහට යන්නම බැරි නම් භාවනා ක්‍රමය පිළිබඳව කලකිරින්න නෙමෙයි තියෙන්නේ. ආපහු නතර වෙලා මගේ සෙල් පිළිබඳව පරීක්ෂණයක් කරන්න කරන්න සිද්ධ වෙනවා. එතන කොතන හරි අඩුපාඩුවක් තියෙන්නම නැවත පිරිසිදු කරගත්තොත් මාර්ගයේ ඉස්සරහට ලස්සනට ගමන් කරන්න ගමන් කරන්න පුළුවන්. අන්න ඒ නිසා ආනාපාන සති සමාධිය උපයෝගී කරගෙන ධානවලට එන්නේ කොහොමද කියන කාරණාව අපි හරියටම අවබෝධ කරලා මුල වරද්දගෙන බෑ. මුල අපිරිසිදු කරගෙන බෑ. එහෙන් මෙහෙන් මුලින් පැනලා ගියාට ඒ තව ටිකක් ඉස්සරහට යනකොට එහෙම පැනලා ආපු එකේ වැරද්ද හොඳට හොඳට දැනෙන්න පටන් අරගෙන ආයෙත් මුල ඉඳලා යන්න වෙච්චහම තමයි තේරෙන්නේ අපොයි එදා කරගත්ත දෙයක් කියලා. ඒ නිසා පස්සේ කරන්න ඉතුරු කර කර යන්න එපා. අපි ගෙයක් හදනකොට, අපි පාරක් හදනකොට, අපි වාහනයක් හදනකොට අපි එහෙම දේවල් කරනවා. වාහනේ රෝද හතර කැරකෙනවා නම් මට යන්න ඉන්න පහසුකම් තියෙනවා නම් නමුත් ඒකේ හදන්න නම් තව කොටස් තියෙනවා. පස්සේ හදාගමු කියලා අපි ඒක පාවිච්චි කරනවා. ගෙයක් හදලා සමහරලාට ඇතුලේ විතරක් වැඩ ඉවර කරලා පිටිපස්සේ වැඩ ටික කපරාදු වැඩ ටික ඒවා පස්සේ කරමු වැහි පීලි දාන ඒවා පස්සේ දාගමු මේ වගේ දේවල් ගැන කල්පනා කරලා මොකද දැන් ඇතුලේ ඉන්න පුළුවන්නේ. ඉතින් ඒවා පස්සට දානවා. එහෙම ජීවිතේ බොහෝ දේවල් පස්සට දාගෙන යන්න පුළුවන්. නමුත් මේ භාවනා ක්‍රමයේ එහෙම ආයෙ පස්සේ සම්පූර්ණ කරනවා කියලා මුල ඇතහැරලා ගිහිල්ලා මැද්දෙන් යන්න මැද්දෙන් යන්න බෑ. එහෙම වුණොත් අපරාධේ ගෙවිච්ච කාලයයි මගේ වයසයි ගෙවිලා ගියා විතරයි මට ආයෙත් මුල ඉඳලා යන්න සිද්ධ වෙනවා. ඒ හින්දා එහෙම කරගන්න එපා මේ භාවනාව වඩන අය. ඉස්සල්ලා මුල ඉඳලම සීල විසුද්ධිය හදාගෙන චිත්ත විසුද්ධියට අවතීර්ණ වෙන්න. එහෙම නැත්නම් චිත්ත විසුද්ධිය හොයන්න බැරුව යනවා. ඉන් පසුව දිට්ඨි විසුද්ධිය ඇති වෙනවා ඒ කියන්නේ නාම රූප වෙන් වෙන්න පටන් ගන්නවා. ditthi visuddhi ඇති වෙනකොට නාම රූප වෙන් වෙන්න පටන් ගන්නවා. අන්න ඉන්පසුව තමයි කාංකා විතරණ විසුද්ධිය ඇති වෙන්නේ සැක නැති වෙන්න පටන් ගන්නවා. නාම රූප වෙන් වෙන්න පටන් ගන්නවා සැක උපදින්න නැති වෙන්න පටන් ගන්නවා. ditthi visuddhiයෙන් නාම රූප වෙන් වෙලා එහෙම පෙනුනට ඒ නාම රූප අතර සම්බන්ධතාවය වැටහෙන්නේ කාංකා විතරණ විසුද්ධියෙන්. ditthi visuddhiයෙන් නාම රූප වෙන් වෙනවා. නමුත් මේ නාමය සහ රූපය අතර තියෙන සම්බන්ධතාවය ඒ සම්බන්ධතාවයේ කාංකා විතරණ විසුද්ධිය තුළින් වැටහෙන්න පටන් ගන්නවා කියලා සඳහන් කරනවා. පටිච්ච සමුප්පාදයේ වැටහෙනවා කියලා කියන්නේ මෙන්න මේ ක්‍රමය තමයි කෙටි. කාංකා විතරණ විසුද්ධිය කියලා කියන්නේ පටිච්ච සමුප්පාදයේ වැටහෙනවා කියලා කියන එක. එහෙනම් නාම නිසා රූප මේ මේ කාරණාව මනාව වැටහෙන්න පටන් ගන්නෙ කාංකා විතරණ විසුද්ධියෙන්. ඒක කාංකා විතරණ විසුද්ධිය නොකියා පටිච්ච සමුප්පාදයේ වැටහෙනවා කියලා කියන්නේ ඒකයි. පටිච්ච සමුප්පාදයේ වැටහෙනවා කියලා කිව්වත් කාංකා විතරණ විසුද්ධිය කියලා කිව්වත් ඒ දෙකේ ලොකු වෙනසක් වෙනසක් නැහැ. කෙටියෙන් පටිච්ච සමුප්පාදයේ වැටහෙනවා කියලා සඳහන් කරනවා. ඊළඟට පින්තුනේ ඉන්පසුව මේ විදර්ශනා උපක්ලේශ 10ක් පහළ වෙනවා කියලා සඳහන් කරනවා. විදර්ශනා උපක්ලේශ 10ක් එහෙම පහළ වුණාම මට නිවන ලැබුණා කියලා කෙනෙක් රැවටෙන්න පුළුවන්. විදර්ශනා උපක්ලේශය තුල මම නිවන් දැක්කා කියලා රැවටෙන්න රැවටෙන්න තියෙන අවස්ථාවම වැඩි. විදර්ශනා උපක්ලේශ මේ 10ම අපි වෙනම වෙනම සාකච්ඡා කළ යුතු මොනවද විදර්ශනා උපක්ලේශ කියලා. නමුත් මෙතන අපි කෙටියෙන් සඳහන් කරුවොත් මෙන්න මේ Taman රැවටෙන විදි 10 මෙන්න මෙතෙන් තමයි විශේෂයෙන් මග නොමග දැනගන්නා නුවණ පහළ වෙන්නේ. අපි කියන්නේ මග නොමගදී දැනගන්න ඕන කියලා. මේ කාරණාව අපි සාමාන්‍ය අපේ භාවිතයේ තියෙනවා. මග නොමග දැනගන්නවා කියලා. මේ මග නොමග දැනගන්නවා කියන වචනය සඳහන් කරලා තියෙන්නේ මෙන්න මෙතන. දැන් අපි 6 4 තේරෙනවා කියලා කියලා වචනයක් ගැන කතා කරනවා. නමුත් සමහරවල් මේ 6 4 තේරෙන්නේ නැහැ කියලා කීවට මොකද්ද මේ 6 4 කියන්නේ කියන කරුණ අපි හරියට දන්නේ දන්නේ නැහැ. නමුත් හරියටම කල්පනා කරුවොත් මොකද්ද මේ 6 4 තේරෙනවා කියලා කියන්නේ? සතර පායයි සදිව්‍ය ලෝකයයි අවබෝධ කරනවා කියන එක. නමුත් අපි මේක නිකම්ම නිකම්ම පාවිච්චි කරනවා. එහෙනම් මගන මග දන්නේ නැහැ කියලා කියන කතාවෙන් ඒක ඇවිල්ලා තියෙන මෙන්න මේ විදර්ශනාවත් එක්ක. මේ විදර්ශනා උපක්ලේශත් එක්ක මා යායුත්තේ කොහාටද නොයායුත්තේ කොයි පැත්තටද කියන කාරණාව හරියටම හරියටම අවබෝධ කරගන්න ඕනේ. ආන් ඒක අවබෝධ කරගන්න බැරි වෙච්ච කෙනා හරියට පැටලිලා එතන නතර වෙලා මම මෙන්න මේ මේ තැන් වලට ආවා කියලා සමාජයේ තැන් තැන් වල ප්‍රකාශ කර කර ඵලයකට ඇවිල්ලා නැතුවම අපරාධේ බොහොම ඉහළ ගමනක් යන්න පුළුවන් අය ඒක නැති කර ගන්නවා. ඒ රැවටිලා තියෙන්නේ මෙන්න මේ විදර්ශනා උපක්ලේශ වලටයි. ඒ නිසා ඒ කාරණාව අපි මනාව අවබෝධ කළ යුතුයි විදර්ශනා උපක්ලේශය සඳහා අපි සාකච්ඡා කළ යුතුයි මේ දේශනාවේ අපි විදර්ශනා උපක්ලේශ 10ම 10ම සාකච්ඡා කරනවා. පින්නතනි මෙතනදී මේ මග නොමග හරියටම වටහාගෙන එතෙන්ට නොරැවටේ ඉන්න කෙනාට තමයි නිවනට යන්න පුළුවන්කම තියෙන්නේ. මේ නිවනට යන්න හොඳටම පුළුවන් අය තමයි මේ වැරදි වැරදිලා රැවටිලා නැවතිලා ඉන්නේ. නමුත් මේක අවබෝධ කරගත්ත කෙනා බොහොම ඉක්මනට නිවනට යන්න පාර හදනවා. ඒ නිසා සඳහන් කරනවා අදත් බොහෝ දෙනා Taman මගපල ලැබුවා කියලා හිතාගෙන ඉන්නේ මෙන්න මේ අවසනාවන්ත ඉරණමට ගොදුරු වෙලා මගනම හොයාගන්න බැරි වෙච්ච හින්දා. අපි නිවන් දැක්කා කියලා තමයි කල්පනාව. අපි සසර කෙරවල කෙරුවා කියලා තමයි කල්පනාව. නමුත් මග රැවටිලා නැවතිලා ඉන්නේ. ඒ නිසා සඳහන් කරනවා යටත් පිරිසෙන් නාම රූපවත් වෙන් වෙලා නෙමෙයි මේ කට්ටිය මෙහෙම හිතන්නේ. නාම රූපවත් වෙන් වෙලා නෙමෙයි. නමුත් බොරුවට යම් යම් தත්වයන්ට රැවටිලා ඒක තේරුම් ගන්න බැරි වෙච්ච හින්දා කියලා පැහැදිලි කරලම තියෙනවා. ඊටාම ඉසස් තැන් වලට ආවා කියලා හිතාගෙන ඉන්නේ නමුත් උසස් තැන් වලට යන්න පුළුවන් හැකියාව තියෙන අය මේගොල්ලෝ. බොහොම සංසාරේ පින් තියෙනවා. අපි කල්යාණ මිත්‍රය ගැන මුලින් සජාන සාකච්ඡා කළා. හරියටම කල්යාණ මිත්‍රයෝ මේගොල්ලන්ට මුණ ගිහිල්ලා නැති නිසා සමහර වෙලාවට තමන්ට ලැබිච්ච තත්වයන් තමන්ගේ ගුරුවරයාත් එක්ක හරියටම ප්‍රකාශ කරලා සාකච්ඡා කරපු නැති නිසා එක්ක ගුරුවරයාගෙන් හරියට උපදේශය ලැබිලා නැහැ ගුරුවරයාට හරියට කියාපු නැති නිසා එහෙම නැත්තම් ගුරුන් ගැන සලකන්නේ නැතුව මට දැන් පුළුවන් කියලා ඉස්සරහට යන්න හදාපු එකේ ප්‍රතිඵලයක් හැටියට අතරමං වීමක් තමයි එතන දකින්න සඳහන් කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ කියන්නේ විශේෂ සහ විශාල මානයක් තියෙනවා. හැබැයි මාන්නය සමග මේ මාර්ගයේ ඉස්සරහට යන්න පුළුවන්කමක් ඇත්තෙම නැහැ. මේ මාන්නය දුරු කරලා මාන්නය නැති කරලා මාන්නයෙන් වෙන් වෙලාම තමයි මේ පාරට බහින්න ඕනේ. මාන්නයෙන් දුරු විය යුතුමයි කියලා සඳහන් කරනවා. එමනම් අද ධර්ම දේශනාවට තියෙන කාලයත් නිමා වෙලා තියෙන බව සඳහන් වෙනවා. අද ධර්ම දේශනාව අපි පැය දෙකක් සාකච්ඡා කරමු කියලයි තීරණය කළේ. එන දේශනාව අපි අද මෙතනින් නිමා කරනවා. දැන් අපි සඳහන් කළ ප්‍රථම චතුෂ්කයට එනකන් අපි සෑහෙන්න මේ මාතෘකාව සාකච්ඡා කරලායි තියෙන්නේ. මේ පිරිස අතර ආනාපාන සති භාවනාවට සමවදින අය යෙදෙන අය වැඩිපුර ඉන්න පුළුවන්. ඉතින් මේ දේශනාව මාලාව පුරාවට අපි ආනාපාන සති භාවනාවට වාඩි වෙන්නේ කොහොමද කරන්නේ කොහොමද කියන කාරණාව සාකච්ඡා කළේ සාකච්ඡා කළේ නෑ. නමුත් අපි මහත්යන කීප සැරයක් ඉල්ලීමකුත් කළා. නමුත් මේ දේශනාව විවර වෙනකොට තවත් කාර්ය බහුල වෙච්ච නිසා මගින් මගට දිගින් දිගට මේක ඇතහැරිලා ගියා. නමුත් ඒ නිසා තීරණය කළා අද මේ පිළිබඳව කරුණු ටිකක් සාකච්ඡා කරමු අපි කොහොමද භාවනාවට වාඩි වෙන්නේ සූදානම් වෙන්නේ කියන කාරණාව සුපුරුදු පරිදි අදත් ධර්මදේශනාවේ දායකත්වයේ දීපලාල් විජේරත්න මැතිතුමා සහ ඉමාලි ප්‍රියංජලා විජේරත්න මැතිණිය ෂෙනුකි විජේරත්න දේනිය නිශිත් විජේරත්න පුතණුවන් සහ ෂෙවින් විජේරත්න පුතණුවන් විසින් ඊට අමතරව හේමා ජයසිරි මෑණියන් ඇතුළු මේ කල්යාණ මිත්‍ර පිරිස මේ භාග්‍යවතුන් වහන්සේගේ පරම ගම්බීර වූ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන නිවන් දොර වැහුණ අයගේ නිවන් දොර ඇරලා දෙන්නත් අපාය දොරටුවට ළඟා වෙන්න ඉන්න අයගේ අපාය දොරටුව වහලා දාන්නත් මහත් වූ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව මේ දේශනා මාලාවට දායකත්වයේ ධර්මින් මේ වෙනකොට දේශනා 68ක් 70ක් වගේ ප්‍රමාණයක් මේ සතිපට්ඨාන සූත්‍රයෙන් සාකච්ඡා කරන්නට යෙදුනා. භාවනාවේ නියලුණ බොහෝ දෙනා එයින් බොහෝ ප්‍රයෝජන ගත්ත බව බොහෝ අවස්ථාවන් වල සඳහන් කරලා තිබුණා. භාවනා කරන්න බලාපොරොත්තු වෙන අය ඒ සඳහා බොහෝ උපදේශයෙන් ලබාගත් බව බොහෝ අවස්ථාවන් වල සිහිපත් කළා. ඒක තමයි මේ දරණ වෑයීමේ මේ ප්‍රයත්නයේ තියෙන උපරිම උපරිම සතුටේ එමනම් ඒ සතුට අප්‍රමාණ කුසලයක් බොහෝ දෙනා සංසාරයෙන් එතර යන්න මග ආරම්භ කරන්න මේන් කරුණ ඉගෙන ගත්තා කියන එක මේ දායක පින්නතුන්ට අප්‍රමාණ සතුටක්. එමනම් ඒ තුලින් බොහෝ දෙනාට සසර නිවන් දොර විවර කරගන්න අවශ්‍ය ධර්ම මාර්ගයේ පැහැදිලි කරන්න දායකත්වය ලැබලා දීලා ලබාගත් කුසල් නිදන ප්‍රාප්තියටපත් වන සදාදරණීය පියන් පියවරුන් දෙදෙනාට මෑණියන්ට පෞල් પરම්පරාගත මව්පස පියපස දෙපාර්ශ්වයේ සියලුම ඥාතීන්ට අනුමෝදන් වේවා. ඒ දෙමව්පියන් ඥාතීන් පින් බලාපොරොත්තු තැන්වල ඉපදලා ඉන්නවනම් මේ අනුමෝදන් කරන මහා කුසල් ලබාගෙන සාංශාරික කුසල් අවශ්‍යතාවය සම්පූර්ණ කරගනිත්වා. සුජීවත්ව ඉන්න මෑණියන්ට රත්නත්‍රේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවී චිරජීවනයේ උදාපත් වේවා. සද්ධර්ම ශ්‍රවණය කරන්න මේ අවස්ථාවට රැස් වෙන සියලුම දෙනාටමත් මේ පින් ඒකාන්ත වශයෙන් අනුමෝදන් වේවා. සද්ධර්ම ශ්‍රවණය කරන ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටමත් වහවහ ධර්ම ඥානෙ පහළ කර ගැනීම සඳහා මේ කුසලයාගේ ශක්තියත් භාග්‍යතුන් වහන්සේගේ කරුණාවත් නිරන්තරයෙන්ම ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු. මේ මහා කුසල ශක්තිය සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලයටත් බ්‍රහ්ම රාජ මණ්ඩලයටත් අනුමෝදන් කරවමු. උන්වහන්සේලාද ප්‍රාර්ථනා කරන උතුම් බෝධියකින් අමා මහ නිවනින් සැනසීම ලබන්න මේ කුසල් උන්වහන්සේලාට පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරන අතර ඔබ මා රැස් කරගත්ත මේ සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන් අපි සියලු දෙනාගේම සංසාර විමුක්තිය වෙනුවෙන් හැම කෙනෙක්ම ප්‍රාර්ථනා කරන උතුම් නිවන ඊ타ම ඉක්මන් භවයකටපත් කර ගැනීම සඳහා මේ මහා කුසලය පාරමිතාවක් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරවමු ඒ වගේම විහාරස්ථානයේ විහාරාධිපති අති ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ අපි රැස් කරගත්ත මේ සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන් අපි උන්වහන්සේට අනුමෝදන් කරවමු. මේ මහා කුසලයාගේ බලයෙන් උන්වහන්සේට නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ උදාපත් වේවා. උන්වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් උන්වහන්සේටද චතුරාර්ය සත්‍ය අවබෝධය ලබා නිවනින් සැනසෙන්න මේ කුසල් පාරමී වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා ආකාශට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ Thank you.